නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං शरणं गच्छामि द्वितीयं ते बुद्धं शरणं गच्छामि द्वितीयं ते धर्मं शरणं गच्छामि द्वितीयं ते सङ्घं शरणं गच्छामि तृतीयं ते बुद्धं शरणं गच्छामि तृतीयं ते धर्मं शरणं गच्छामि सत्यन्ति सङ्घम् शरणम् गच्छामि पाणातिपाता विरमणि शिखापदम् समायामि अभिन्नादाना विरमणि शिखापदम् समायामि कामीषु विच्छाचारा विरमणि शिखापदम् समायामि तुषावादा विरमणि शिखापदम् समायामि පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි පින්වතුනි අප පසුගිය දිනේ සංයෝජන පිළිබඳ කතාව විස්තරය අවසන් කළේ සංයෝජන සූත්‍රාන්තයේ එන පරිදි 10කුත් අභිධර්මයේ එන පරිදි 10කුත් තිබෙන බව අප කතා කළා කීවා එයින් ඒ සූත්‍රාන්තයේ එන පරිදි සංයෝජන පරමාර්ථ වශයෙන් ගන්නට තිබෙන්නේ ලෝභ, දෝෂ, මාන, ditthi, විචිකිච්ඡා, උද්ධච්ච, මෝහ කියන චෛතසික හත. සූත්‍රාන්තයේ එන සංයෝජන 10 ධර්ම වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් හතක් හැටියට ගන්න පුළුවන්. ඒට හේතුව කාමරාග සංයෝජනය, රූපරාග සංයෝජනය, අරූපරාග සංයෝජනය කියන මේ තුනක් වශයෙන් සංයෝජන තුනක් වශයෙන් එන ඒ සංයෝජන තුන ධර්ම වශයෙන් එකම ලෝභ චෛතසිකය. පටිඝ සංයෝජනය වේශය, මාන සංයෝජනය මානය, ditthi සංයෝජනය ditthිය, සීලබ්බත පරාමාස සංයෝජනයත් ditthිය. නිසා ditthi සංයෝජනයයි සීලබ්බත පරාමාස සංයෝජනයයි කියා සංයෝජන දෙකක් ධර්ම වශයෙන් එකම දිට්ඨි චෛතසිකය. විචිකිච්ඡා සංයෝජනය ඒ විචිකිච්ඡා චෛතසිකය උද්ධච්ච සංයෝජනය ඒ එනම් චෛතසිකය උද්ධච්ච අවිජ්ජා සංයෝජනය මෝහය. ඒ නිසා ඒ ලෝභ දෝෂ මාන දිට්ඨි විචිකිච්ඡා උද්ධච්ච මෝහ කියන චෛතසික හතයි සූත්‍රාන්තයේ එන ඒ සංයෝජන 10 වෙනුවෙන් ගන්නට පුළුවන් ධර්ම වශයෙන්. අභිධර්ම ක්‍රමයේ සංයෝජන 10 දැක්වේ ඊට ටිකක් වෙනස් කොට. කාමරාග සංයෝජනය, භවරාග සංයෝජනය, පටිඝ සංයෝජනය, මාන සංයෝජනය, විත්ති සංයෝජනය, සීලබ්බත පරාමාස සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, ඉස්සා සංයෝජනය, මච්චරිය සංයෝජනය, අවිජ්ජා සංයෝජනය. එහි ඒ කාමරාග සංයෝජන භවරාග සංයෝජන යන්මින් සංයෝජන දෙකක් දක්වලා තිබෙන්නේ ධර්ම වශයෙන් එකම ලෝභ චෛතසික. පටිඝ සංයෝජනයේ ද්වේෂය, මාන සංයෝජනය මානය, ditthi සංයෝජනයේ සහ සීලබ්බත පරාමාස සංයෝජනයේ ditthිය, විචිකිච්ඡා සංයෝජනයේ විචිකිච්ඡාව, ඉස්සා සංයෝජනයේ ඊර්ෂාව, මච්චරිය සංයෝජනයේ මාත්සර්ය, මච්චරිය, සෛතසිකේ, අවිජ්ජා සංයෝජනේ, මෝහය. එතන ඒ ධර්ම වශයෙන් ධර්ම අටක් දැක්කේ. ලෝභයයි, ද්වේෂයයි, මානයයි, ditthiyai, විචිකිච්ඡාවයි, ඊර්ෂ්‍යාවයි, මාත්සර්යයි, මෝහයයි. ධර්ම අටක්. මේ දෙක තුනම එකතු කොට සලකනවා නම් එවිට දක්වන්නට පිළිෙන්නේ චෛතසික නැහැ. දෙකම එකතු ඒ කියන්නේ දෙකම ඒ ධර්ම වශයෙන් ගත්තම අවහිත ධාන කියලා එකක් තිබෙනවනේ. ගද්දේ නොගැනීම නොගද්දේ ගැනීම. එහෙම කියන්නේ වරක් ගත්ත චෛතසිකේ නැවත වරක් නොගෙන ගණන් කරනවා නම් චෛතසික වශයෙන් ලැබෙන්නේ නවයක්. ඒ නවය ලෝභ දෝෂ මාන ditthi විචිකිච්ඡා ඉස්සා මච්චරිය උද්දච්ච මෝහ එන ඒ නව ළඟට මේ අකුසල සංග්‍රහයෙහි කියන්නට තිබෙන්නේ එය අන්තිමට අකුසල සංග්‍රහයේ කියන්නට තිබෙන ධර්ම දස ක්ලේශ දස ක්ලේශා කියලා දක්වනවා ලෝභෝ දෝසෝ මෝහෝ මානෝ දිත්‍ති විචිකිච්ඡා තීනං උද්ධච්ඡං අහිරිකං අනුත්ප්පං එහෙමයි දස කිලස් දක්වා ඒ කිලේශ කියන මේ ඒ pāli වචනයට දිය හැකි තේරුම කිලුටු කරන ධර්ම කියන කිලේශ කිලේ නිසා සිත කිලුටු කරන ධර්ම ඉතින් මේ සිත කිලිතු කරන ධර්මම මේ කෙලෙස් වල தත්වයේ දක්වන තැන්වල ඉන්නේ දවන, තවන, පෙළෙන ස්වභාවය ඇති ධර්මයි කෙලෙස් කියන්නේ. ඒ දැවීම, සැදීම කියන මෙයන් කෙලෙස් පිළිබඳව දැනගත යුතු කාරණා. කෙලෙසුන්ගේ තිබෙනවා හුදු සිත කිලිතු කරන මාත්‍රයේ පමණක් නෙවෙයි. ඒ ඒ ක්ලේශ ධර්ම සිතේ හටගත් කල්හි ඒ චිත්තචෛතසික සංකාමයේ දවන බව ඒ කෙලෙස් වල තිබෙන. ඒ හැම කෙලෙස් වලම ඒ දවන බව තිබුණා. ඒතරම් ප්‍රකට නැහැ ඒ සියලුම කෙලෙස් වල තිබෙන ඒ දවන ස්වභාවය. ඒවායින් ලෝභයයි ද්වේෂයයි කියන මේ දෙකේ තිබෙන ඒ දවන ස්වභාවය බොහෝම ප්‍රකට. බොහොම ප්‍රශ්න. දැන් අප දන්නවා අපට යම් යම් කරුණක් යම් යම් දෙයක් අරමුණු කොට ලෝභය උපදින්නට පුළුවන්. තා කුඩා නැත්නම් ඉතා සුළු වශයෙන් උපදනා ලෝභය යමක් දුතුමතින් ඒ දෙයට පුදු ආසාවක් ඇති වෙනවා. එවිටත් උපදින්නේ ලෝභය. නමුත් ඒ ලෝභය ඒ අර තවත් ලෝභයන් මෙන් බලවත්සේ සිත දවන බවක් නැහැ ඒකේ. කියන්නේ සුදු ආශාවක් ඇති වුණා ඊට පස්සේ ඒ ගැන සිතන්නේවත් නැහැ. එහෙම තත්වයන් තිබෙනවා. එහෙම නෙවෙයි සමහර විටක ලෝභය ඇති වුණාම ඒ ලෝභය ඒ ලෝභයෙන් යුක්ත సంతානය ඇති පුද්ගලයාගේ ඒ సంతානය දවන බවක් නිකන් දාහ ගතියක් ඇති ඒ දාහ ගතිය ක්ලේශ 10 කියලා කියන්නේ ක්ලේශයන්ගෙන් කරන දැවීම ඒ ධාම ගතිය බොහෝම ප්‍රකට වෙනවා ලෝභයේ තරාතිරම අනුව. ඇතම් විටක ලෝභය කෙනෙකුට උපදිනවා රාග වශයෙන්. දැන් අපි ලෝභයවලදී රාගය කියන්නේ. මේ රාග කියන්නේ රඤ්‍යතිති රාගය, ඇලෙන බැවින් රාග කියන්නේ. ඒ ලෝභය කියන්නේ ලුබ්බතිති ලෝභෝ. එතනත් ලුබ්බදේ කියන්නේ ලුබ්බති කියන්නේ ඇලෙන බව. ඒ ඇලෙන නිසායි ලෝභය නැත්නම් රාගය ඒ රාගයෙන් යම් කිසිවක ඇලුනම ඒ ඇලීමේ කර්ම අනුව ඇතිවන දැවීම තේරුම් ගන්නට ඕන. මේ ඇලෙන ආකාරයේ අනුවයි ඒ දවන බව, දැවෙන බව දැනගත යුතු වන්නේ. දැන් ඒකට හොඳ නිදර්ශනයක් හැටියට අපිට මතක් වෙනවානේ අර දන්දීස කියන හාමුදුරුවන් පිළිබඳ වූ කතාව ඊට කලිනුත් අපි ඒ ගැන සාකච්ඡා කරලා තිබෙනවා. ඒ ඒ වංගීස කියන්නේ බ්‍රාහ්මණ තරුණයෙක්. ඒ බ්‍රාහ්මණයා බොහොම උසස් ශාස්ත්‍රයක් දැනගෙන හිටි කෙනෙක් නෙමෙයි. මේ දිනතුන් දන්නවනේ කෙනෙකුගේ හිස් කබලට තට්ටු කරලා උපන් තැන කියන්නට පුළුවන් කෙනෙක්. එදින් ඔහු බුදුරජාණන් වහන්සේ ඉදිරියටත් පැමිණ Tamange මේ ශාස්ත්‍රය හොවා දැක්වන්නේ පෙන්වන්නේ කරලා එනම් ඔහු ඒ ඔහුට ගෙනත් දුන්න හිස්කබල් වලට සතු කරලා ඒ කළ ප්‍රකාශයන් උපන් තැන් ඇති අය නම් ඒ කියන්නේ කවුරු හරි කොහේ හරි මැරි ඉන්නා නම් ඒ උපන් තැන ඔහු හරියටම කීවා අන්තිමට අය ඔහුට රහතන් වහන්සේ නමකගේ හිස්කබලක් කියන්නේ රහත් වෙලා පිරිනුවන් පෑ උතුමෙකුගේ හිස් බබලක් ගෙනවි. Tamanගේ ශරීරයෙන් දහදිය ගලන කුරු ඔහු තක්තු කළා තක්තු කළා ඒ හොයාගන්නට බැරි වුණා. ඒ උපන් තැන. එවිට Tamanගේ පරාජය පිළිගත්තා. මේක කොහොමද කරන්නේ? එහෙමනම් මේ ශාසනය මහාන වෙන්නට ඕනේ. ඒක දැනගන්න. ඉතින් ඔහු මහාන වුණා. ඔය ශාස්ත්‍රයේ ඉගෙනගෙන ඉන්නේ බලාපොරොත්තු ඒ මහණ වෙලා බොහෝ කලකදී තමා මේ ආනන්ද හාමුදුරුවෝ සමග පින්ඩපාතෙහි වැඩියා. මේ පින්ඩපාතෙහි වැඩි වේලාවේදී මේ තමන්ට දක්නට ලැබුණු එක් ස්ත්‍රියකගේ රූපෙහි බලවත්ය ඇලීම හේතු කොටගෙන එතනින් යන්නට බැරි තරමට රාගය ඉස්මතු වුණා. ඒ රාගය ඇති වෙලා දැවෙන ආකාරයක් ගත්තේ. දැවෙනවයි කියන්නේ. ඒ කියන්නේ මහන්සියෙම කියනවානේ ඒ වංගිස හාමුදුරුවම ආනන්ද හාමුදුරුවන්ට කියනවා කාම රාගේන දයිහාමි චිත්තං මේ පරිදයිහති සාධු නිබ්බාපනං ගූහි අනුකම්පාය ගෝතම කාම රාගේන දයිහාමි මම කාම රාගයෙන් දැවෙන්නේ කාම රාගේන ගයිහා චිත්තං මේ පරිබයිහති මගේ සිත හත්පසින්ම දැවෙනවා මේ රාග දින්නෙන් දැවෙනවා සාධු නිබ්බාපණං රූහි අනුකම්පාය ගෝතමං ගෞතමයන් වහන්සේ ගෞතම කීවේ ගෝතම කීවේ ඒ ආනන්ද හාමුදුරුවන්ගේ ගෝත්‍ර නාමය බුදුරජාණන් වහන්සේගේ ඒ නිකල ගෝත්‍රයමනේ ඒ ගෝත්‍ර නාමයෙන් ආමන්ත්‍රණය කොට කියනවා ගෞතමයන් වහන්සේ මේ මාකුල ඇතිව තිබෙන මේ කාම රාග දින්න නිවාලීමට හේතු වන යමක් ප්‍රකාශ කරන්න සාදු නිබ්බාපණං රූහි රූහි කියන්නේ කියන්නේ කියන්නේ මේක නිවා ගැනීමට දෙයක් අනුකම්පාය මා කෙරෙහි අනුකම්පාව අන්න එයින් තේරුම් ගන්නට ඕන මේ ලෝභය ඇතිවන්නා වූ අවස්ථා අනුව ඒ ලෝභයෙන් කෙරෙන ගැදීම ගැදීම ඉතින් ඒ ඒ දැවෙන ගතිය ඇතන් විටක ඒ ලෝභයේ රාග වශයෙන් ඇතිව සිටින පුද්ගලයන් දෙස බලන අවස්ථාවවලදී පිටතින් ඉන්න අයට වුවත් පේනවා ඒ දැවීම එයාට ඉස්සලව ඉන්නකත් ඒ දැවෙන ගතිය රාගයේ ඒවනි ස්වභාවයක්. දවන සිත දවනවා, අවනවා, පෙළනවා. ඒ නිසා ඇතැම් විටක ඒ රාග ගින්නෙන් දැවෙන අයට ආහාර කාම පදාර්ථා වෙන. කන්නට බෑ, බොන්නට බෑ, සමහර විටක නිින්ද යන්නේ නැහැ. මේ වෙන ධර්මනේ. අපේ කුසල රජතුමාට වරක් නිින්දම ගිය කතාවක් තියෙනවා. නිින්ද ගියේ නැහැ, එක්තරා ස්ත්‍රියක්ව දැකලා ඈ පිළිබඳ සිත් ඇති කරගෙන නිින්ද ගියේ නෑ. එදාමනේ අර අහන්නට ලැබුණේ ඊනකින් සබ්දයක් ඇහෙන දූෂණ ස්වරූපේ. ඉතින් අන්නේ ඉන්නේ දවන බව. හැම කෙලෙස් වලම තිරෙන විශේෂයෙන්ම ලෝභයයි ද්වේෂයයි කියන මේ දෙකේ ඒ தත්ත්වයේ සබින්න තුනේ. ඒ ලෝභයෙන් රාගයෙන් කරන දැවීම. ඊළඟට රාගය කියන්නේ ලෝභය කීවේ ඇලෙන බව. රුබ්බතේති ලෝභෝ. ඒ ලෝභය අප විස්තර වශයෙන් දැනගෙන තිබෙනවා චෛතසික පිළිබඳව කතාවේදී. ඒ ලෝභයට තිබෙන උපමාව කුමක්ද? මක්කටා ලේපෝ වියච්ච. මක්කටේ කියන්නේ වඳුරක්. මක්කටා ලේපෝ විය කියන්නේ වඳුරන්ව අල්ලන්නට දමන ලාකුව වගේ. ඉතින් ඒක පැහැදිලි කරන්නේ ඒ වඳුරන් අල්ලගෙන ඒ වැද්දෙක් ඵල පරිත ගහක අත්තකට අත්තක මේ ලාටු තවරලා පසකට වෙලා බලාගෙන ඉන්නේ. ගෙඩිවලට තිබෙන ආසාවෙන් එතනට පැමිණෙන වඳුරා ඒ ගෙඩි කඩා ගැනීමේ අටියෙත් ඒ ලාභ තවරා තිබෙන අත්යට Tamange ස්වරා ගාත්‍රේ අබපු හැටියේම එය එහි ඇලෙන. එය ගලවා ගැනීමට ඊළඟට අනිත් ගාත්‍රයේ කිට්ටු කරනවා. දෙර ගැනීමට එයත් ඇලෙන. පස්සා ගාතු කිට්ටු. අන්තිමට කොම්ම කියලා පද කරනවා ගැලවෙන්නට බෑ. ඒත් ඇලෙනවා. අන්න ඒ වගේ මේ රාගය නැත්නම් ලෝභය ලෝභය ඇති වූ කල්හි ඒ ලෝභයෙන් රූප ශබ්ද ගන්ධ රස පොත්හබ්බ කියන මේ පංචකාමයන්හි ඇලෙන ඒ ඒ පංචකාම සාමාන්‍ය වශයෙන් වද රූපයක් කියන එක කාම වස්තුවක්. ඒ රූපේ කවර රූපයක් වේවා. ඒ කාම ධර්මයක්, කාම වස්තුවක්. ඒවායෙහි ඇලෙන බව ඇතිවන්නේ ඒ අරමුණ ඉදිරිපත් වූ කල්හි යෝනිසෝ මනසිකාරය නැතිව යාම හේතු කොට. ඒ පවත්වනවා නම් යෝනිසෝ මනසිකාරය සිහියෙන් යුතුව කෙරෙන වැඩ. ඒ සිහිය පිළෙන තුරු ඒ ඇලෙන බව ඇතිවන්නේ නැහැ. නමුත් එහෙම අරමුණක් ඉදිරිපත් වූ කල්හි කෙනෙකු සිහිසන් නැති යන අවස්ථා ටික. එහෙම අවස්ථාවලදී එහි ඇලෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ඒ රූපාදී පංචකාමයන් පිළිබඳව වදාරන විට මේ විෂභාග පුද්ගලයන්ගේ රූපාදී පසය තමා බලවත්ම කාම අරමුණු හැටියට දක්වා තිබෙනවා. නාහං භික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය සික්ඛති යත ඉදං වික්කවේ ඉති රූපං ඉති රූපං වික්කවේ පුරිසස්ස චිත්තං පරියාදාය සික්ඛති මහණෙනි මේ ස්ත්‍රී රූපය මෙන් පුරුෂයාගේ කුසල් සිතට නැගෙන්නට නොදී එය ආත්පසින් වෙලාගෙන බැඳගෙන තියෙන තවත් එකද රූපයක්වත් තමන් වහන්සේගේ ਸਰවඥතා ඥානයේ නොම දකිමි කියලා උන්වහන්සේ වදාළා. ඉති රූපං භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදාය චිත්තේ. ඒ ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත හත් වශයෙන් වෙලාගෙන බැඳගෙන යට කරගෙන පවතින්නේ කියලා. එහෙම වදාළා. ওই විදිහට ඒ ශබ්ද ගන්ධ රස කොට්ඨබ්බ කියන මේ පහ පිළිබඳවම වදාරලා ඊළඟට වහන්සේ වදාරනවා නාහං භික්කවේ අඥානං ඒක රූපන්ති සමනුපස්සාමි යං ඒවං ඉත්‍යා චිත්තං පරියාදාය සිද්ධති යතෙන්දං විග්ගවේ පුරිස රූපං ස්ත්‍රියගේ සිත හත්පසින් බැඳගෙන යට කරගෙන වෙලාගෙන තිබෙන තවත් එකද රූපයක් වෙන රූපයක් නොම දකිවි පුරුෂ රූපයේ මෙන් ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පිළිබඳවත් එලෙසම බුදුරජාණන් වහන්සේ බලා. ඉතින් මේක ඒ ස්ත්‍රී පුරුෂ කියන මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පංචකාමයන් ඒ ඒ විෂභාග පුද්ගලයන්ගේ සිත් ඇද බැඳ පවතින්නේ මිනිසුන්ගේ පවණක් නෙවෙයි. ත්‍රිසංගත සතුන්ගේ මේකත් වඩා බොහෝම තදින් ඒ தත්ත්වයේ පවතී. මිනිසුන්ට නම් සමහර විටක හිරියොතක් කියන දෙක ඇති වෙන බැරි තමන්ට ඇතිවෙන ඒ කාම කෝපාදිය ඇතන් විටක පාලනය කරගෙන පාලනය කරගෙන කටයුතු තිරිසනුන්ට එහෙම කරන්න එපා. තිරිසනුන්ට. ඉතින් මුළු ඔය සමහර සතුන් වාසය කරන කැලෑවල කැලෑවල තිබෙන ලොකුම සතන ඕක. සතන. මේ ඒ සතුන්ව බේරා ගන්න මේ වෙන් කර ගන්නට කරන සතන. ඒ තරම් වුන් තුල ඒ ලෝභය කියන රාගය දැඩිසේ පවතින. ඉතින් ඒ නිසාම තමයි රාගය පමණක් නෙවෙයි ඉතින් ද්වේෂය. ඒ කියන්නේ දැන් මිනිසුන්ට වගේම තමයි ලෝභයෙන් අල්ලා ගනු ලබන දේ අයත් කරගන්නට සමහර විටක යමෙක් බාධා කරනවා නම් බාධාව යමෙකුගෙන් නම් එන්නේ ඇතැම් විටක මිනිසුන් පවා සාහසික වෙනවා ඒ බාධාව හොඳින් හෝ නරකින් ඉවත් කරන්නට සමහර විට ජීවිතේ පවා නැතිකොට ඒ බාධාව ඉවත් කරගන්න. ඒ වගේමයි සතුන්. නෑනලා මරාල Tamanට ඕන කරන සතාව අල්ලා ගන්න. පාවිච්චි. මේ උදා ගන්න. එහෙම තත්ත්වයක්. ඒ ත්‍රිසංගත සතුන් අතර පවා පිළ. ඉතින් ඒක අපි මේ ත්‍රිසංගත සතුන් මිනිසුන් ආදි වශයෙන් එක් විදිහක බලන විට ප්‍රඥප්තියක් මේ පනවාගෙන කතා කරන්නේ ධර්ම తත්වයේ සලකන විට ධර්මයෝ ලෝභය ලෝභය නම් ආත්මය ඇතිවන්නා වූ ලෝභයත් ලෝභය ඒක තිරිසනා තුල ඇතිවන ලෝභයක් කිය මිනිසා තුල ඇතිවන ලෝභයක් කිය දෙවියා තුල ඇතිවන ලෝභයක් කිය ආදි වශයෙන් එහෙම ඒ වෙනස්කම් අනුව අප කතා කළා. ලෝභය ධර්මයක් වශයෙන් ගත්තොත් ලෝභයේ පිළිම ස්වභාවය කුමක්ද? අරමුණෙහි ඇලෙන බව. අරමුණෙහි ඇලෙන බව. අනේ ඇලෙන ආකාරය අනුව තමයි සමහර විට අපි ඉතා සුළු මං කියේ සුළු වශයෙන් ඇලෙන්නට පුළුවන් යමක් දැක්කත් නැති ඒ එහි තිබෙන ඉෂ්ට බව සලකා එහි එක්තරා ප්‍රමාණයක ඇලීමක් ඇති වෙනවා නමුත් ඒක දෙඩි ඇලීමක් නොවන්නට පුළුවන්. එහෙම නෙමේ සමහර විටක යම් යම් අරමුණු වල එල්බගෙන ඇතිවන්නා වූ ඒ ඇල්ම ඉතා දැඩි එකක් වෙනවා. අනේ ඒ දැඩි කමේ අනුව තමයි තේරුම් ගන්නට ඕන එයින් කෙරෙන දැවීම. එයින් කෙරෙන දැවීම. නිසා ඒ ලෝභය පිළිබඳව කතා කරනකොට කෙනෙක් කියන්නට පුළුවන් ඒම ලෝභයක් නැතිව කොහොමද අපි ජීවත් වන්නේ? එහෙමත් කියනවනේ. නේ? මට මතකයි මේ වෙනත් දෘෂ්ටියක් ඇති වෙනත් ආගමක් අදහන කෙනෙක් මට කී කතාවක්. අප කියන විදිහට ඔය তৃෂ්ණාව, ලෝභය එහෙම පිටින්ම නැති වුණොත් මේ ලෝකයක් පවතින්නට බෑ. මම කිය ඒක තමයි අපට ඔන්න කළොත් තියෙන්නේ. ස්කන්ධ පංචක ලෝකය ලෝකයේ ඊතර වන්නට එකම බාධාව වශයෙන් තිබෙන්නේ ඒ ලෝභය. ලෝභය යමෙක් නැති කරගත්තොත් ඒ ලෝභය නැති කරන තැනස්සා ඒ ලෝභය නැති කරනවා සමගම නැති කරන අනිත් ධර්මය තමයි මෝහය. එතකොට ලෝභය ඇතිවන්නේ මෝහය නිසා. ඇලෙන්නට දෙයක් මෙහි නැtei කියන බව නොදක්නා හේතුවෙන් තමයි කෙනෙක් ඇලෙන්නේ. ඉතින් ඇලෙන්නේ ඉෂ්ටයි හොඳයි මනාපයි කියලා අරගෙන ඒ නිසා තමයි අර සාධු නිබ්බාපණං රූහි අනුකම්පාය ගෝතම කියන ඒ ඉල්ලීමට ඉළු ආකාරයෙන් උපදේශක දුන්නා ඒ කාම රාග දින්න නිවා ගැනීමට කුමක්ද මහන්සේ වදාළේ සංඥාය විපරියේසා චිත්තං තේ පරිබයිහති නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතා අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං සංඛාරේ පරතෝ පස්ස දුක්ඛතෝ මේව අත්තතෝ නිබ්බාපේහි මහා රාගං මා දෛහත්ථෝ පුනප්පුනක් එහෙම වදාලා ආනන්ද හාමුදුරුවෝ. ඒ තේරුම සංඥාය විපර්යේසා සුත්තංසේ පරිදයි. ඔබගේ සිත ඔය විදිහට හත්පසින්ම දැවෙන්නේ. විපර්යාස වූ සංඥාවක් නිසාය. ඒ කෙනෙකුට දන්නවනේ සංඥා විපල්ලාසය කියලා එකක් තිබෙනවා. සංඥා විපල්ලාසය කියන්නේ අනිච්චේ නිච්ච සංඥා දුක්ඛේ සුඛ සංඥා අනත්තේ අත්ථ සංඥා අසුභේ සුභ සංඥා දැන් මේ හාමුදුරුවන්ට සංගීත හාමුදුරුවන්ට ඒ අවස්ථාවේදී ඇති වුණේ අසුභෙහි සුභ සංඥාව මොනවාද අසුභය මොනවාද අසුභය කේතා ලෝමා නඛා දන්තා පචෝ ඒ කහනේ හැඩයි ලක්ෂණයි ගුවයි කියලා දක්නා ඒ ශරීරයක මතු පිට අපට පෙනෙන්නට තිබෙන්නේ ඔය පහන. එයයි බුදුරජාණන් වහන්සේ මුලට මේ පහ වදාළේ. ඒ අසුභය පිළිබඳව නැත්නම් දෙතිස් කුණක පිළිබඳව වදාරන තැන. කේසා, ලෝමා, නඛා, දන්තා, සත්. එබැවින් මේ හාමුදුරුවන්ට වංගී සහාමුදුරුවන්ට ඒ ස්ත්‍රියට දක්නා ලෙස දක්නට ලැබුණේ මොනවාද? කේසා ලෝමා නඛා දන්තා පච්චු. ඒ පිටත්තර කිසිවක් දක්නට ලැබුණේ නැහැ. මතු පිට පෙනෙන්නට තිබෙන්නේ පමණයි. මෙන්න මේ කේස ලෝම නඛ දන්ත පච්ච කියන මේ පහ කොහොමද ගත්තේ? සුභ වශයෙන් සුභ වශයෙන් ගත්තේ අසුභ වශයෙන් නෙවෙයි සුභ වශයෙන් ඒකයි සංඥාය විපර්යේසා කියන්නේ අසුභයේ සුභ සංඥාවෙහි කියන මේ විපර්යාස සංඥාව හේතු කොටගෙන චිත්තන්තේ පරිදයිති ඔබේ සිත ඔය විදිහට හත්පසින් ගැලෙන්නේ ඒ නිසා මොකක්ද කරන්නට කීවේ මේ සුභ වශයෙන් ගනු ලැබූ ඒ නිමිත්ත අත්හරින්න නිනිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං රාගය ඇතිවීමට හේතු භූත වූ ඒ නිනිත්ත අරමුණ අත්හරින්න සුභ වශයෙන් ගත්තේ නිනිත්ත අත්හරින්න අරමුණ අත්හරින්න අසුභාය චිත්තං භාවේහි අසුභ වශයෙන් සිතේ සිත වඩන්න ඒ කියන්නේ අසුභ අසුභ වශයෙන් බලා ඒ අසුභ භාවනාව කරන්නේ අසුභාය චිත්තං භාවේහි ඒකක් ගනි සුසමාහිතං සිත හොඳට එකඟ කරගෙන සංසුලවාගෙන අසුභ වශයෙන් බලන්න ඊළඟට තව කියනවා සංඛාරේ පරතෝපස්ස සංස්කාරයන් බලන්නේ මගේ කියලා දෙයක් නැහැ. අන්‍ය. කියන්නේ තමා වශයෙන් නොපවත්නා එකක් මේ සංස්කාර. දුක්ඛතෝ නාපි අත්තතෝ. දුක්ඛයෙන් බලන්න. අනාත්ම වශයෙන් බලන්න. එහෙම බලා නිබ්බාපේහි මහා රාගං ඔය ඔබට ඇති වූ කියන ඒ මහා රාගය නිවා ගන්න. නිබ්බාතේහි නිවාසන්න කාට දින්නන නිවාස මා ඩයිහත්ෝ ගුණක් ගුණං නැවත නැවත ඔය දැවුණු විදිහට දැවෙන්නට එපා ඉතින් මේ අනුශාසනාව පිළිගෙන එලෙස ඒ අසුභ භාවනාව වඩා තමා තුළ ඇති වූ ඒ රාග දින්න නිවාගෙන උන්වහන්සේ වංගී සහ මුදුරෝ ආනන්ද හාමුදුරුවෝ සමග පින්දපාතේ වැඩියයි. අන්න ඒකෙන් තේරුම් ගන්න එක පුළුවන් ඒ රාගයේ තිබෙන දැවෙන ස්වභාවය. ඊළඟට ද්වේෂය දෝෂ දැන් ඒ රාගය ගැන තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා ලුද්ධෝ අත්තං ඥානාත් ලුද්ධෝ ධම්මං නපස්සති අන්ධං තමං තදා හෝති යං ලෝභෝ සහතේ නරං ඒ කියන්නේ යම් ලෝභයක් යම් කිසි ලෝභයයි කෙනෙකුගේ සිතෙහි ඇතිව ඒ ඒ පුද්ගලයාව තෙලන්නේ නම් ඒ පුද්ගලයාට අර්ථය වැටහෙන්නේ නැහැ අර්ථය කියන එක අර්ථ කියන වචනයේ තේරුම් රාශියක් තියෙනවා තේරුම් රාශියක් අත්ත කියන්නේ ඒ වචන වල අර්ථ තිබෙනවානේ තේරුමේ කියන තේරුම නේ යම් කිසි වචනයක අර්ථයක් ඒකටත් අර්ථ කියනවා දැන් මෙලොව අර්ථය පරලොව අර්ථය කියන්නේ වචනයක තේරුම නෙවෙයි ඒ මෙලොව යහපත පරලොව යහපත ඒ ඉතින් ඒ අර්ථ තවත් නොයෙක් විදිහට බෙදෙත හැකි. ගිහි අර්ථය, පැවිදි අර්ථය ආදී වශයෙන්. ගිහියෙකු මෙලොව වශයෙන් ලබන්නට තිබෙන යම් අර්ථයක් තියෙනවා එය පැවිද්දකු ලැබිය යුතු අර්ථය. ඔය අත් වශයෙන් රාශියකට බෙදලා පෙන්නන්නේ. නමුත් ඒ සියල්ලම ඒ සියල්ලම දැන ගැනීමට තාම ඉවහල් වෙන දෙයක් තමයි මේ ඇසීම. ඇසීම කියන්නේ ධන ඇසීම. එබැවින් වරක් හාමුදුරුවෝ නම ප්‍රකාශ කළා තේරගතා පාළි කියන්නේ මට මතක නැහැ ආම්බුරු කවුද කියලා. සුසුසා සුත වර්ධනි සුතං කඤ්ඤාය වර්ධනං පඤ්ඤාය අත්ථං ඥානාති ඥාතෝ අත්ථෝ සුඛාවහෝ සුසුසා සුත වර්ධනි සුසුසා කියන්නේ හොඳට අහුම්කම් දීදී කියා දෙන දේ දැනගන්නයි කියන අදහස ඇතිව හොඳට අහුම්කම් දීමෙන් සුත වර්ධනී ඒ අසා දැනගත යුතු දේ වැඩෙනවා. يعني දැනීම Taman ඇති කරගන්න. දැනුම ඇති කරගන්න. සුත වර්ධනී. සුතං පඤ්ඤාය වර්ධන. ඒ විදිහේ ශ්‍රුතිය දැනීම ඇති කරගත් තැනස්කාගේ ශ්‍රුතමය ඥාන වශයෙන් නුවණ වැඩෙනවා. සුතං පඤ්ඤාය වර්ධනා පඤ්ඤාය අත්ථං ඥානාති. ප්‍රඥාවෙන් අර්ථය දැනගන්නවා. මොකක්ද ඒ අර්ථය කියන්නේ? ඉතින් අර්ථය දැනගන්නා තැනත්තා ඒ ප්‍රඥාවෙන්ම අනර්ථයක් දැනගන්නවා. අර්ථානර්ථ කියන දෙක දන්නවනේ. අර්ථය කියන්නේ යහපත පිණිස පවත්නාදේ. අනර්ථය කියන්නේ අයහපත පිණිස පවත්නා. එතකොට අයහපතයි යහපතයි. අර්ථානර්ථ ගන්න. එතකොට අර්ථය අර්ථයයි අනර්ථයයි දැනගත් කෙනෙක්. කරන්නේ අනර්ථය දුරු කරන අනර්ථය ඈත් කොට අර්ථය ඇති කර ගන්නවා ළඟා කර ගන්න යහපත පිණිස පවත්නා දේ ළඟා කර ගන්න ඒ නිසා මොකද වන්නේ පඤ්ඤාය අත්ථං ඥානාති ප්‍රඥාවෙන් සමාජ යහපත පිණිස පවත්නේ අවරද්දයි කියා දැනගනි. ඥාතෝ අත්ථෝ සුඛාව ඕ සැප ළඟාවන්නේය. මොන සැපද? මොන සැපද? ඒ තමන් ඒ සිදු කරගෙන යන යහපත අනුව ඒ අර්ථය දක්වන්නට පුළුවන් දෙවිය, මිනිස්ය, නිවන් කියන ත්‍රිවර්ග සම්පන්න. රටේ ළඟාව. ඥාතෝ අත්ථෝ සුඛාවහ. අනේ නිසා මේ ලෝභය පිළිබඳව ලෝභය පිළිබඳව තේරුම් ගන්න. මේ මේ ක්ලේශ ධර්ම සියල්ලම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වෙනත් තැනකදී දක්වා තිබෙන උපමාවක් මේකත් ඉතාම සුදුසුයි. ඒ කුමක්ද? උන්වහන්සේ වදාරනවා මහණෙනි ස්වල්ප මාත්‍ර වූ අසුචිය හෝ දුර්ගන්ධය. එහෙමයි වදාළ. ස්වල්ප මාත්‍ර වූ අසුචිය හෝ දුර්ගන්ධය. ඒ වගේ තමන් වහන්සේ අච්චරා සංඝාත මත්තම්පි වික්කවේ භවං මෙවන් නේවි. මහඟ වදාරනවා ඒ අසුරසනක් ගහන කාලය තුලවන් භවය හොඳයි කියා ප්‍රකාශ නොකරයි. එහෙම වදාළා. ඒ වගේ කිය යුතුයි කියන්නට පුළුවන් ඒ ඇතිවන්නා වූ ලෝභාදී ක්ලේශ ධර්ම කොයිතරම් සත්‍ය වශයෙන් දුර්වලව හටගත්තත් ඒකේ හොඳක් නම් නැහැ. හොඳක් නම් අනේ ඒක තේරුණා. ඉතින් ඊළඟට එන්නේ ද්වේෂය. දුෂ්ටපීති දෝෂ. ලෝභය ඇති වුණාම අර්ථය දන්නේ නැtei කියන්නේ ලුද්ධෝ අක්ඛං නජානාති ලුද්ධෝ ධම්මං නපස්ස ඔහු ධර්මයේ දකින්නේ නැහැ ධර්මයේ කියන එකේ තිබෙනවානේ ඒ තත්ත්ව රාශියක් ඉතින් අපිට කියත හැකි ධර්ම කියන එක කුසල ධර්ම කියන එක එහෙම නැත්නම් කළ යුතු දේ යුක්තිය ඒක දන්නේ. ඒ වෙලාවට ඔහුගේ தත්ත්වය කොහොමද පෙන්වන්නේ? දක්වා තිබෙන්නේ කොහොමද? අන්දන් Taman සදාපු ඔහුට ඒකේ අවස්ථාවේදී ඇතිවන්නේ මහත් වූ අන්ධකාරයක්. ඒ අන්ධකාරයක් ඇති වුණාම ඒ ආලෝකයක් නැති බැවින් කිසිවක් පෙනෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ. ඒකට අර්ථානර්ථ කිසිවක් ඒ අවස්ථාවේදී Tamanට පෙනෙන්නේ නැහැ. බොහෝ විට හිතන්නේ. ඒ වෙලාවේ හැමදෙනාම වාගේ ඒ ඒ తත්වය තමාගේ සිතෙහි ඇති වෙලා Taman යම් යම් ක්‍රියාවක් කරන්නේ නම් ඒ තැනත් හිතන්නේ ඒ තමයි කළ යුතුව තිබෙන ඉතාම හොඳ ක්‍රියාවක් කියලා ඒ අවස්ථාව. මොකද තේන්නේ නැහැ. අන්ධං තමන් සදා ඕති යම් ලෝභෝ සහතේ නර. දේශයන් ඒ වගේම සිත දවන තවන පෙළෙන ධර්මයක්. දේශ. දුස්සතිති දෝස් ඒ සිත දූෂ්‍ය කරනවා, නරක කරනවා. හරියට පිළිණු කරනවා වගේ. ආහාරයක් පිළිණු වෙනවා වගේ. සිත නරක වෙනවා මේ ද්වේෂයෙන්. ඒ නිසා ඒ ද්වේෂය හටගත් කල්හි සිතේ ඇති වූ පිළිණු බව මුහුණේ පිළිණු බවෙන් පේනවා. ඒ මුහුණේ ඇතිවන ඒ පිළිණු බව බවිත් පේනවා පුද්ගලයා තුළ ඇති වූ තරහවේ ස්වභාවය. ඒ නිසා ද්වේෂයද නර්ථ ධර්මයි. එහි තිබෙන ස්වභාවය දක්වන්නේ ඡන්දික්ක ස්වභාවය. ඡන්දික්ක ස්වභාවය කියන්නේ ඡන්ද ගතිය. ඡන්ද ගතිය. ඒ අවස්ථාවේදී එතනත්තා කාටවත් බය නැති කෙනෙක්. ඒ බය නැති මොකද ඔහුට නෑ ඒ අවස්ථාවේදී ලැජ්ජා බය. ඒ නිසා ඔහු බය නැති කෙනෙක්. ඕනෑම කෙනෙකුට බරින්න පුළුවන්. ඕනෑ කෙනෙකුට ගහන්න පුළුවන්. ඕනෑම කෙනෙකුගේ ජීවිතය නසා දවන්නට පුළුවන්. එහෙම තත්වයකට නගිනවනේ මේ ද්වේෂය. එවේලේ ඒ තනත්තා ඒ ද්වේෂය හටගෙන ක්‍රියා කරන අවස්ථාවේදී ඔහු හිතනවාද මේ Taman කරන්න දෙය නැත්නම් කරන්නට යනදී ඒ අත්‍යෙන්ම නොකළ යුතු දෙයක් කියලා නැහැ. ඔහු සලකන්නේම එයමයි කල යුතුයම පිළිදෙන දේ. එහෙම හිතන්න. සමහර විටක තමාගේ තිබෙන මේ ද්වේෂය නිසා ඇති වුණු අන්ධකාරය නැතිව ගිය වේලාවකදී තමා කළ ක්‍රියාවේ තිබෙන භයානක කම තමන්ට වැටහෙන. ඒ ඒ වෙලාව වෙන විට බොහොම ප්‍රමාද වැඩි. ප්‍රමාද වැඩි. සමහර විටක තමන්ට දෙන්නට බැරි ජීවිතය නැසලා ඉවරයි. එහෙම සත්‍යයන්ට ගැටෙන. ඉතින් ඒ ද්වේෂයට හේතුව ද්වේෂය ඇතිවන්නේ ඉෂ්ඨාරම්මණයෙහිදී ලෝභය ඇති වෙනවා වගේ. අනිෂ්ඨාරම්මණයෙහිදී ද්වේෂය ඇතිවනවා. ඉතින් ඒ අනිෂ්ඨාරම්මණය ඒකාන්ත වශයෙන්ම නැත්නම් ස්වභාව වශයෙන්ම එය කාහටත් අනිෂ්ඨ එකක් කියලා දක්වන්නට බෑ. සමහර විටක ඒ අවස්ථාවේදී තමාට අනිෂ්ඨ වූ අරමුණ ඊට පැය ගන්නකට ඉස්සෙල්ලා තමාට ඉතාම ඉෂ්ට අරමුණ වන්නටත් බැරිද? සමහර යහළුවෝ එහෙමනේ අනු යහළුවාගේ ජීවිත අසල තිබෙන්නේ. හොඳට යාළුවකවට මිත්‍රකවට කතා බහ කරගෙන විහිළුවකුත් කරලා මෙන්න ඒකෙන් නරක වෙලා. නරක වෙලා පස්සේ අතේ තිබෙන සිහියෙන් යාළුවාගේ හදවත පසා කරගෙන දී යන්නට ඇන්නා. අර ඒ බොහොම සුළු මොහොතකදී තමන්ට ලෝකයේම තිබෙන අන්තිම අනිෂ්ඨ ආරමුණ හැටියට සැලකෙනවා. මොන හේතුවෙන්ද? මේ ඇතිවන ද්වේෂයෙන්. ද්වේෂයෙන්. එහෙම තත්ත්වයන්. ඒ නිසා මේ අකුසල ධර්ම කියන ඒවා ඒ ක්ලේශ ධර්ම සුළුකට කැටිය යුතු නැහැ. සුළු කොට සලකනවා. අපෝ මොකක්ද ඔක සුළු වැඩක් විසුළු දෙයක් නේ කියලා. එහෙම නෙමෙයි හිතන්නේ. ලොකු හැටියට සලකනවා. ඒ ඒ ධර්මයක් තමා තුළ ඇති වෙන විට තමාට තමා තුළ මේ සතුරෙක් ඇති වෙලා සිටිනවායි කියන එක හිතා ගන්න. එහෙමනේ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. නේ? උන්වහන්සේ නැති කළ සතුරු කවුද? කෙලස් සතුරන්. නේ? ආරකත්තා හතත්තාච කියලා දක්වන තැනදී උන්වහන්සේ දුරින්ම දුරු වුණා. කාගෙන්ද සතුරන්ගෙන්. මොන සතුරන්ගෙන්ද? කෙලෙස් සතුරන්. උන්වහන්සේ නැසුවා අතත්තා. නසන ලද බැවින් අරහන්. නැසුවා මොනවාද නැසුවේ? කෙලෙස් සතුරන් නැසුවා. කෙලෙස් සතුරන්. ඒ නිසා අපද උත්සාහ කළ යුතු තිබෙන්නේ මේ කෙලෙස් සතුරන් නසන්න. එහෙම නැත්නම් වෙන අය නසන්නට නෙවෙයි. වෙන අය නසන්නට නෙවෙයි. අර මේ පිළිතුරු දන්නවනේ ඒක අවස්ථාවකදී අර ඒක සාධිත බ්‍රහ්මණයා තමාටත් තමාගේ භාර්යාවටත් gederin පිට යන විට පොරවන්නට තිබුණේ එකම සල්ුවයි. ඔය සල්ුවත් අරගෙනයි ගියේ පොරවගෙන ඉතින් පිරිස යනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අසන්නට රාජපුරුෂ ශාසනයේදී ඉතින් භාර්යාවට මේ බබුණා ස්වාමි පුරුෂයා කතා කරලා කියනවා හැමදෙනාම ධනහන්නට යනවායි ඒ ශ්‍රමණ ඒ ඒ බුදුරජාණන් වහන්සේගෙන් අපිත් යන්න ඕනේ බණහන්නට කොහොමද අපි යන්නේ අපි දෙන්නාටම තියෙන එකම සල්ුවයි ඒ නිසා ඔබ වේලාස්තම යන්න ඉතියේ මේ පිරියෙන්නේ තිබෙන අවස්ථාවේදී මේ බණ අහලා රාත්‍රී කාලෙහිදී මා යන්නම්. බනහල එන්නේ කියලා භාර්යාව පිටත් කරා. මේ භාර්යාව ගිහින් බනහල ඇරි මේ පොරවාගෙන යන සමුව ස්වාමි පුරුෂයාට දුන්නා. ඔහුත් එය පොරවාගෙන ගිහින් බන අහනවා. මේ බන අහන අවස්ථාවේදී ඔන්න පූර්ව යාමේ බන අහගෙන ඉන්නා ඉන්නවා මොහොතේ බන බොහෝම රසයි. බොහෝම රසයි. ධර්මයේ තරම් රස දෙයක්. අහන්නට තව නැහැ. ඒ තරම් රසයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නම ධර්ම දේශනා කරනවා කියන විට ඇතිවන ධර්ම රසය කෙබඳු විය හැකිද? ඔහුට හිතුණා මට උදන්නට කිසිවක් නැහැ. මා මේ පොරවාගෙන ඉන්න වස්ත්‍රය බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. එවිටම මතක් වුණා අපිට ඉන්නතුම තියෙන මේක ඉස්සරහ. ඉතින් ටිකක් අර මේ පරිත්‍යාගයේ චේතනාව යටපත් කරගන්න. ඊළඟට තවත් බණ අහගෙන යනවා. මධ්‍යම යාමයේ පසියෙන්නට ඔන්න මෙන්න කියා පිළියේදී ඔහුට නැවතත් හිතුණා. පූජා කරන්නට ඕන. ඒ වෙලෙන් හිතුණා මේක පූජා කළොත් මම මේක නැතුව ගෙදර යන්නට වෙන්නේ ඊළඟට භාර්යාවට කොයි වෙලාවකවත් ගෙදරින් පිටට යන්න දෙන්නේ පොරවන්න දෙයක් නැති නිසා. නවත්තගත්තා. තමන්ගේ පරිත්‍යාග චේතනාව. ඊළඟට ඉතින් හොඳටම බණ අහගෙන ඉන්නේ. අන්තිමට පස්චම යාමෙහිදී මේ අදහස ඔහුට නැවතත් ආවා මේ සුදම්මට. ඒ මේ හිතියේ නැහැ. නැවතුනේ නැහැ. හරි මේ අතට අරගෙන ඔතලා බුදුරජාණන් වහන්සේගේ පාදුලකින් සබලා මා දිනුවා මා දිනුවා කියයි. ඉතින් මේ කතාව දිගටම කියන්න ඕනේ නැහැ මේ දිනකින් ගන්න නැති. ඉතින් අන්න ඒ විදිහේ එතන දිනුවේ කුමක්ද? ඔහු ජයග්‍රහණයක් කළේ කාට හරි රජුගේ කෙවිලේ මේ බණහන්ද ඇවිලින් ගල රජුවන්ට ටිකක් තරහ ගියා මේ දිනුවයි කියන කතාව එහෙමම. දෙගහලා ඇහුවා මොකද්ද? කාටද දිනුවේ කියලා. ඒවා මගේ තමගේ සිතේ ඇතිවෙච්ච தත්වය ගැන. ඊට රජුරෝ පැහැදිලා ඔහුට වස්ත්‍ර තව දුන්නා. ඔහු නැවත නැවතත් ඒක පූජා කළා බුදුරජාණන් වහන්සේ. ඊපස්සේ අන්තිමට මේක හරියට මේ පොලියට දෙන්නා වගේ වැඩක් ය කියලා ඊළඟට ලැබුණු කොටසක් ඉතිරි කරගෙන තමන්ටයි භාර්යාවටයි අනිත් ඒ කුඩලා ඔහු ගෙදර ගියා. අන්න එහෙම ඒ කෙලසුන් දිලීම කෙලසුන් දිලීම අපිට කරන්නට තිබෙන ලොකුම එක ඒකයි ජයග්‍රහණය. වෙන එකක් නෙවෙයි. අපිට පුළුවන් තව කෙනෙක්ව පරාජය කරන්න. එහෙමත් පුළුවන්. සමහර විට ගහලා, තලලා මේ මිනිස්යාව පොඩිපත්තම් කරලා හෙලන්නද. ඉතින් හිතාගන්න Taman හරි ලොකු ජයග්‍රහණයක් කියලා. ඒකේ ಗುಣ ජයග්‍රහණයක්. Tamanගේ தත්ත්වය එහෙමමයි. Taman Taman කරගත්තේ Tamanගේ මේ මේ ගොඩට මොන ගොඩටද කර තිබෙන අකුසල කර්ම ගොඩට තවත් ටිකක් එකතු කර ගැනීම. ඒ ජයග්‍රහණයෙන් කරන්නේ ඒක. මේක නෙවෙයි සලකන්නට පිළිගන්නේ. එහෙම මොකද එහෙම කියන්නේ? අපි හැමතිස්සෙම සලකිය යුතු කර්මක් තමයි මේ අප ලබා තිබෙන මනුෂ්‍යාත්ම භාවයක්. ඒ වගේම මේ මනුෂ්‍යාත්ම භාවය ලබාගත්තේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය පවත්නා කාලයක කියන මේ බවයි. ඒක අමතක නොකළ යුතු කරුණ. සමහර විටක අපිට යම් යම් දෙයක් දුර්ලභන නේ පරිප්පු නැති කාලවලදී කොච්චරවත් හිතන්නේ පරිප්පු ගැන මේක කවදද ගින්නන්නේ කොහොමද එන්නේ ආ ඒව ගැන මොකක්ද මේ සුළු වේලාවක් තමන්ගේ මේ ජීවිතය පවත්වා ගැනීමට උපකාර වන වස්තුවක් පිළිබඳව. ඒක ගැන හිතන. ඊළඟට වස්ත්‍ර හේම තමන් බලාපොරොත්තු වෙන විදිහේ ලස්සන ලස්සන දේවල් ගන්නට නැති කාලවලදී ඒවා ගැනමයි කොච්චරවත් හිතා. විතරම ඒවා ගැන කතාව දෙන්නේ තුන් දෙනෙක් එකතු වුණාම කතාවේ ගැන වෙන මොනවත් නැහැ කතාව. ඒවා ගැනයි කතාව. ඒවා ගැන කතාව. මේ මේ ඒ තරම්ම දුර්ලභ දෙයක් නෙවෙයි මේ. නමුත් මේ තරමක දුර්ලභත්වයක් ඇති වුණාම නමුත් ලෝකෙහි බුදු ප්‍රජානන් වහන්සේ නම පහළ වෙනවයි කියන එක මොනතරම් දුර්ලභ සිද්ධියක්ද? මොනතරම් දුර්ලභ සිද්ධියක්ද? එබඳු දුර්ලභ සිද්ධියක් සිදු වී උන්වහන්සේගේ ශාසනය පවත්නා කාලයක්. ඒ කාලෙදී මොකද්ද අපි සලකන්නට ඕන? මොනවද හිතන්නේ අපි සැලකිය යුතු ප්‍රධාන කාරණය තමයි ඒ ශාසනයෙන් ගත හැකි උපරිම සමාජයේ විමුක්තිය පිළිබඳ වූ උපරිම ප්‍රයෝජනය ඒ ශාසනය පවත්නා කාලෙදි ගන්නට ඒකයි සලකන්නේ. එයට බුදුරජාණන් වහන්සේ නිතර අනුශාසනා කළේ වහන්සේ අවසානයේදී තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අමතා අනුශාසනා කළේ. මේ දිනතු හිතන්නට පුළුවන් උන්වහන්සේ එදා තමන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේදී තමන් වහන්සේ ළඟ සිටි පිරිසටයි මේ කතා කළේ. උන්වහන්සේ පිරිසගේ පිරිස ප්‍රධාන කරගෙන මේ ශාසනය යම් තාක්කල් පවතීද ඒ තාක්කල් උන්වහන්සේගේ අනුශාසනය පිළිගන්නා වූ හැම දෙනාටමයි ඒ කතා කළේ. කතා කරලා කීවේ හන්දදාමි වික්කවේ ආමන්තයාමි හෝ වය ධම්මා සංඛාරා අත්තමාදේන සම්පාදේත. මහණෙනි මා ඉඳලා අමතා කියන කතා කරලා කියන්නේ වය ධම්මා සංඛාරා සියලුම සංස්කාර ධර්ම නැතිවන සුළුයි. ඒවා පවතින දේ නෙවෙයි නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා. අප්පමාදේන සම්පාදේත. ඒ නිසා කරගන්නට තිබෙන්නේ කල යුතුව තිබෙන්නේ මේ තමන් තමන්ගේ විමුක්තිය පිණිස. මේ සතරින් මිදෙනු පිණිස. කෙලෙසුන් නැසනු පිණිස වූ ප්‍රතිපදාවෙහි අප්‍රමාදව සිහියෙන් යුතුව යෙදෙන්න ඉතින් මේ ශාසනයක් ලැබුණු කාලයේදී අපට උන්වහන්සේගේ ධර්මයේ තමා දැනගත යුතුව තිබෙන්නේ අහන්නට තිබෙන්නේ පිළිපදින. සමහර කෙනෙකු කරන්නේ ආහන දෙක විතරයි. ඇසීම ඇසීම හොඳයි නර සුසුසා සුතවද්දනි. ඒ එක්කම පිළිපැදීමක් පිළිෙන්නට ඕන. පිළිපැදීම තරම්ම අමාරු එකක් නෙවේ. අපට පිළිපදින්නට උගන්වන්නේ පිළිපැදීම් තුනක් කියලා දෙන්නට හැකියි. නේ? සීල සමාධි පඤ්ඤා. සීල. සිල්වත් වෙන්නට ඕන දිවි අතත් ඒ ඒ වැරදි නොකරමි කියන අදිෂ්ඨානයෙන් යුතුව සීල් රකින්නට. එකට ඒ තනස්සාට මෙලෝ පිළිබඳව හෝ පරලෝ පිළිබඳව බියක් වන්නට කරුණක් නැහැ. තමා කළ වැරදි පිළි ගැන සිත සිතා කම්පා වීමට හේතුවක් නැහැ. තමන් වරදින් වැළකී සිටින කෙනෙක්. ඒ නිසා. ඊළඟට තමා සමාධිය කියන එක මේ නීවරණ ප්‍රතිපදා නීවරණට ප්‍රතිපක්ෂ වූ ප්‍රතිපදාව සමාධිය කියන්නේ කාමච්ඡන්දාදී නීවරණ අපතුල ඇති වෙනවා. ඒවා තම යට වෙලා ඉන්නේ නැතිව සිතේ එකඟ බව සමාධිය ඇති කර ගැනීම සඳහා වූ භාවනාවක යෙදෙන්නට ඕන. භාවනාවක්. මේ දෙකම ඒ සීලයත් ඒ තරමේ ඒ වගේම සමාධියක් ලෞකික වශයෙන් නම් අන්තිම ඉහළ සමාධිය අබුද්ධෝත්පාද කාලවලත් ඇති. ඒ නිසා තමයි ආලාරකා රාම කෙනෙක් සිටියේ උද්දක රාමපුත්‍රයෙක් සිටියේ කාලදේවල තාපසයෙක් සිටියේ බුද්ධෝත්පාද කාලෙ හිමිනේ අබුද්ධෝත්පාද කාලේ. ඒ තරම් ඔවුන් සමාධිය දියුණු කොට ලබාගත් ධ්‍යාන අභිඥා ලබා ගන්න. නමුත් ඔවුන් කාටවත් ලබාගත නොහෙන දෙකුයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලබා ගැනීමට උදන්වන්නේ. ඒ තමයි සතර මාර්ග සතර ඵල නිබ්බාන කියන මේ නවලෝකෝත්තර ධර්ම. නවලෝකෝත්තර. ආලාරකාරාමයන් පිළිබඳව සෝත්‍රුන් සොයන විට මහන්සේට දැනගන්නට ලැබුණම ඔහු ඊට සතියකට කලින් නියගොස් ආකින් සංඥායත් මෙහි ඉපදිලා සිටින බව උන්වහන්සේ ප්‍රකාශ කළේ කුමක්? ඔහුට සිදු වූයේ මහත් හානියක් මහත් හානියක් සිදු වුණේ. ඔහු ගියේ ආචින්තඥා යතනයට තමයි මහා කල්ප 60000ක ආයුෂ තිබෙන. නමුත් එහි වාසය කරන තාක් කල් බුදුවරු කොපමණ ලෝකෙහි පහළ වුණත් පහළ වෙනවා නම් ඒ එකද නමකගේවත් රූපය දකින්නට හෝ උන්වහන්සේ විසින් දේශනා කරන ධර්මයක් අසන්නට හෝ ඔහුට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. ඒ නිසා කියත හැකි ඔහු පිළිබඳව මහා කල්ප 60000කට ඔහුගේ විමුක්තිය ඈත් වුණායි කියන්නේ. ඊළඟට උන්වහන්සේ බැලුවේ කාගෙනද? උද්දක රාමකුත්ත ඔහු ඊයේ රෑ මැරිලා අදයි මේ සෝතුකින් බලන්නේ ඊයේ රෑ මැරිලා. ඔහු උපන්නේ නේව සංඥා නා සංඥා යතනේ මහා කල්ප 84000ක ආයුෂ. ඔහු පිළිබඳව උන්වහන්සේ ප්‍රකාශ කළේ. ඔහුටද සිදු වූයේ මහත් හානියක්. ඒ කියේ අය හොඳ නුවණ ඇති අය, නුවණ තිබුණු අය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අසන්නට ලැබුණා නම් ඒ කාන්තේම වූ මාර්ගඵල ලබනවා. ලබනවා සමහර විටක රහත් වෙලා පින්වන් පාන. නමුත් මොහුට මහා කල්ප 84000කට ඈත් වුණා නිවන. තව ඊට පස්සේ කවදා ලබයිද දන්නේ නැහැ. අතරතුරේදී උපදනා වූ බුදුරයන් වහන්සේ නමකගේ ධර්ම දේශනාවක් අසන්න ලැබෙන්නෙම නැහැ. හොඳයි අපට දැන් මේ අවස්ථාවන් මගහැරීද ධර්ම දේශනාවක් අසන්නට ලැබුණු කාලයේදී උන්වහන්සේගේ ධර්මයට අනුව පිළිපැදීම මිසක වෙන කුමක්ද කළ යුත්තේ පිළිගැ. කළ යුතු තිබෙන්නේ. ඒ නිසා අබුද්ධෝත්පාද කාලවලක් තිබෙන සීල් රැකීම භාවනාවෙන් ධ්‍යාන උපදවා ගැනීම කියන මේන් පමණක් සෑහීමකට පත්වන්නේ නැතිව මේ බුද්ධ ශාසනයෙහි පමණක් ඉගෙනගෙන වෙන කිසිදු ආගමක නැති නැති විදර්ශනා භාවනාවෙහිද යෙදී ඉන්නේ. විදර්ශනාවෙහිදී වෙන කිසිම ආගමක උගන්වන්න දෙන්නේ නැහැ. මේ කිසිම විදර්ශනාවෙහිදී යෙදී. ඒ විපස්සනාවෙන් තමයි කෙනෙක් පංචස්කන්ධය පිළිබඳ ඇති තතු දැනගන්න. ඇති සැටි. ඒ ඇති සැටිය දැන ගැනීම කුමකට විරුද්ධ දෙයක්ද මෝහයට විරුද්ධ. මෝහය කියන්නේ මුලාව. ඒකෙන් තමයි වහලක් ඒ වැස්ම ඉවත් කරන්නේ විදර්ශනාව. ඇති සැටි ගැන විනිවිද දකිනවා මේ ස්කන්ධ පංචකෙහි తත්වේ. ඒකට කලින් මුලා වූ කෙනෙක් යමක් පිළිබඳව ඒ දෙහි ඇලුනේද මුලාව දුරව ගියාට පසු ඔහු නැවතත් එහි ඇලෙන්නේ නැහැ. අන්න ඒ වගේ තත්වයක් වෙනවා. ඒ වගේ තමයි. ඉතින් අපට මේ මුලාව දිගටම තිබෙනවා. ඒ නිසා තමයි අපි ලෝභය ඇති කරගන්නේ. ඒ ඒ දේ පිළිබඳ ඒ වගේම ඒ දේ පිළිබඳව ද්වේෂය ඇති කරගන්නවා. එබැවින් මේ ලෝභය සමගත් උපදිනවා මෝහය, ද්වේෂය සමගත් උපදිනවා මෝහය. ඊළඟට එනවානේ ඒ ඉතින් මෝහය ඊළඟට දක්වන්නේ. එතකොට ලෝභ, ද්වේෂ, මෝහ. මෝහය කියන්නේ මුයති මෝහ. ඒක අර දුසපීති දෝෂෝ කියන එක පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා කුද්ධෝ අත්තං ජානාති කුද්ධෝ අත්තං පස්සති අන්ධං තමන් තදා හෝති යං දෝෂෝ සහතේ නරං ඒ ද්වේෂය නිසා තමයි හිතෙන්නේ එහෙම කිපුණු කල්හි එතම අර්ථය යහපත කුමක්දයි කියලා ගන්න. ඔහුට ධර්මය වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේ ඔහුට ඇතිවන්නේ බලවත් වූ අන්ධකාරය. ඊළඟට මෝහය ගැන උන්වහන්සේ වදාරන්නේ ඒත් ඒ විදිහට. මෝහය කියන්නේ මුහිතීති මෝහෝ. මුලාවේනුයි මෝහ නමි. එය කා පිළිබඳව දක්වන්නට පුළුවන් වන්නේ මේ මේ මිනිසුන් ගැන පමණක් නෙවෙයි. යකින් අවීචිය උඩින් භවග්‍රයේ කියන නේව සංඥානා සංඥායතන. ඔය අතරතුර වාසය කරන සෝවාන් ආදි මාර්ග ඵලයන්ට නොගැමිනි යම් පුද්ගලයෝ වෙත්නම් ඒ හැමදෙනාම තුල අප්‍රහීන වශය ඒ මෝහය එහෙම පිටින්ම ඒකේ යම් කිසි සත්‍යයක් හෝ නැති නොවි එහෙම පිටින්ම පවත්නා సంతාන ඇති පුද්ගලයෝ ඒ නිසා තමයි ඒ ඒ දේහි මුලාව හේතු කොටගෙන ඇලෙන්නේ, ගැටෙන්නේ, මානය උපදවා ගන්න, ඊර්ෂ්‍යාව ඇති කරගන්න, මා මසුරුකම උපදවා ගන්න, ඔය ආදි වශයෙන් යන ඒ සියලුම ක්ලේශ ධර්මවලට මුල් වෙන ප්‍රධාන ධර්මය දක්වන්නට පිරෙන්නේ ඒ මුලාවම ස්වභාවය. මුයති කිමෝ. ඊළඟට උන්වහන්සේ වදාළේ මානය ක්ලේශයක්. මානය මැනගන්නනේ තමා පිළිබඳව මැනගන්නවා අනුන්හා ගත එමයි මැනගන්නේ මානිය ඒ නිසා සෙය්‍යමාන පදිසමාන ඊනමාන සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මි සෙය්‍යස්ස පදිසෝ හමස්මි සෙය්‍යස්ස හීනෝ හමස්මි සදිසත්ත සෙය්‍යෝ හමස්මි සදිසත්ත සදිසෝ හමස්මි සදිසත්ත හීනෝ හමස්මි හීනස්ස සෙය්‍යෝ හමස්මි හීනස්ස සදිසෝ හමස්මි හීනස්ස හීන හීනෝහමස්මී කියලා නවාකාරයක නවවිධ මානයක් පොතින් සලකනවා නම් තමා අනුන් සමග ගටා සලකනවා තමන් ඔහුට වඩා ඉහළයි උසස් එහෙම නැත්නම් ඔහුගේ මගේ යටි මොකද්ද වෙන්නේ කාටද දෙන්නම එක සමානයි කියලා මනගන්න. එහෙම නැත්නම් තවා අන්යන්ට වඩා පහත් කොට මනගන්න. තීරමානයේ කිවේක. එතකොට මේ මානය ඔය ආකාරයෙන් ඒ නවාකාරයකට ඇති වෙනවායි මානෙ. ඒ මානෙ කියන එක අපිට හොඳට තේින්නේ අර උන්නතිය වශයෙන් නැතිවන මාන. උන්නති මානයක් උසස් කොට ගන්න එක ඒක. ඒ මාන. නමුත් මානය කොයි විදිහක ආවත් මානය කියන එක නරක ගතියක් නැතිලන්නේ නම් රහත් මගින්. රහත් මගින්. ඒ නිසා කවුරුවත් සිටිය යුතු නෑ. රහත් මගිනුයි මේක නැති වෙන්නේ. ඒ නිසා ඒ ඇති කරගත්තාම මොකද තියෙන වරද කියලා වරින් වර මානිය උපදවා ගැනීම නෙවෙයි කළ යුත්තේ. එහෙම කළ යුතු නෑ. මානිය කියන්නේ ඒක නරක ගතියක්, නරක ධර්මයක්. මොකද්ද මෙහි මානිය කරන්නේ? එහෙම හිතන්නත් පුළුවන්. මේ මානයට හේතු වන නොයෙක් දේ තිබෙනවා. ඒ ඒ කිසිම දෙයක් ස්ථිරද, සදාකාලිකද නෑ. ක්ෂණ භංගුර තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසා කවුරුවක් කිසිවක් පිළිබඳව මානය උපදවා ගත යුතු නැහැ. ඒ නිසා එහෙම අවස්ථාවන්හිදී එහෙම මානයකට මානය උපදවා ගන්නා උපදින අවස්ථා ඇති වෙන විට ඊට විරුද්ධව හිතන්නට ඕනේ. මොකටද මේ මානයක් උපදවා ගන්න කියලා සලකාගෙන මේ මානෙ දුරු කරගන්න. මානෙන මක්කටෝ හෝති. අතිමානෙන කුක්කුරෝ කියලා දක්වනවා. අපි පිළිගන්නවා සමහර තුනම් පිළිගන්නේ නැහැ. සමහර හිතන්නේ මිනිසා හා මිනිසා මිසක. තවත් තත්වයකට යනවා නම් මෙරිලා මීට වඩා ඉහළ තැනකට මිසක පහළ තැනකට යන්නට බෑ. පරිණාමවාදීන් හිතන්නේ මේ විදිහටයි. මේ මිනිසා වෙලා ඉන්නේ පරිණාමයේ වෙලා වෙලා වෙලා වෙලා ඉහළ තත්වයකට. මෙතනින් පරිණාමය වෙන්නේ ඊට ඉහළ තත්වයකට මිසක පහළ තත්වයකට නෙවෙයි කියලා පරිණාමවාදීන් කියනවා. නමුත් බුද්ධ ආගමේ එහෙම උගන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ කියන එකට කරුණු අපේ බණ පොතේ සඳහන් වෙනවා. මේ තුනේ තුන අහලා තිබෙනවා තෝදෙය බ්‍රාහ්මණයා ගැන. සුභ මානවකයාගේ පියාණන් බුදුරජාණන් වහන්සේ බහැ දකින්නට වහන්සේට ධනක් දෙන්නට කවදාවත් සිටියේ නැහැ. සිටියේ නැහැ. බොහෝම බලවත් මානෙකින් යුතුව සිට. මෙරි දොස් සමාජයේම gedara ඈ බල්ලෙක් වෙනා ඒ පුතා Tamange පියා මේ බල්ලා වෙලා ඉපදිලා සිටින්නේ පළමු තිබුණු ආදරය පියාට තිබුණු ආදරය බල්ලාට පැවැත්තුවා ඒ නිසා බල්ලාට බොහොම හොඳට සැලකුවා වරක් බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩි වේලාවේ මොහු පරණ අදහස් පරණ තරහවක් තිබෙන කෙනෙක් නිසා බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩි හැටියේම බුර බුරා ඉදිරියට ගියා එවිට මහන්සේ තෝගෙය. ඔබ ඉස්සරත් මේ විදිහේ නරක සිත් උපදවාගෙන දැන් බල්ලි කියලා ඉන්නවා. දැන් තථාගතයන්ට බුරලා සුදු කරගන්නා පව හේතු කොටගෙන නිරේත යන්නද ලෑස්ති. ඉතින් ගිහින් නිබ්බොක්කේ පුතා හොඳට නිදා ගන්නට තැනක් පිළියෙල කරලා තිබුණේ. නමුත් මේ වචනේ ඇහුවට පස්සේ ගිහින් නිබ්බොක්කේ ලැග්ගේ. පුතා අවිජ්ජදර ඇහුවකෝ මේ බල්ලා කිව්වා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩියයි මෙන්න මෙහෙම දෙයක් කිව්වයි ඊට පස්සේ මේ ලිප්බොක්කෙන් ගන්න බෑ කියලා එළියට. ඒ ඔහු ඉතාලගෙන හිටියේ Taman ගේ පියා භාතුනේ. ඔහු මැරිලා කොහෙද? බල්ලෙක් වෙන්නේ. ඔහු යන්නේ භ්‍රම ලෝකේ. ඒ භ්‍රම ලෝකේදී මගේ පියාට මේ විදිහේ දෙයක් කීවා. මම හොඳයි කියලා අහන්නම් කියලා ගියාද බුදුරජාණන් වහන්සේට. ඒකට ඔහුගෙන් ඇහුවා. ඔබට පියා මේ කියා මුදුන්න වස්තු යමක් යම් වස්තුන් තිබුණාද? ඉතින් කිව්වා මෙහෙම මිරිවැඩි සංගලක් ඔයාගේ කරුණු කීපයක් කිව්වා. එහෙනම් දැන් ගෙදර ගිහින් පියා ඔය බල්ලාට හොඳට සංග්‍රහ කරලා ඔහු නිින්දට වැටුණට පස්සේ ඔහුගෙන් අහන්න කනට කරලා මොනවද මේ මේ දැන් ඒවා ගැන අහන්න යම් යම් තැනක් ඔහු පහුරු ගැව්වොත් ඒ තැන් හාරලා බලන්න එතන ඇති ඒ වස්තු ඉතින් ඒ විදිහටම තිබුණා. තිබුණා. ඉතින් ඔහුගේ විමතියෙන් දුරු වුණා. දුරු වුණා පස්සේ සුභ මේ ශාසනයේ පැහැදිලි කෙනෙක් වුණා. දැන් අනිත් එක තමයි කුක්කුරෝ කියන්නේ අතිමානේන කුක්කුරෝ මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ ඒ අතිමානේ නිසානේ බල්ලෙක් උනේ මානේන මක්කටෝ හෝති මානේ නිසා වඳුරෙක් වෙනවා කියලා ඒකත් නිදර්ශනයක් තිබෙනවා බණ පොතේ වස්තකාර බ්‍රාහ්මණයා පිළිබඳ. වස්සකාර බිම්බිසාර රජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණය. බිම්බිසාර රජතුමාගේ මරණයෙන් පස්සේ අජාසත් රජතුමා රජ පැමුණුනාට පසු අර පිය රජතුමාගේ පුරෝහිත තනතුර මේ රජතුමාගේ පුරෝහිත තනතුරට ඔහු පත් කරගත්තා. වස්සකාර වසකාර දවසක් විජයකුන්ට පර්වතය මේ පිටු දන්නවානේ රජගහ නුවරනේ ඒ ඒ